රූපේ ප්‍රත්‍ය කොට මිත්‍යා දෘෂ්ටි උපදී. ඒකලින ප්‍රශ්නයක් අහනවා ඉවෙන් දෙයක් ඇසුරු නොකරන වෙලාවේ රූපයක් ඇසුරු නොකරන වෙලාවේ රූපයක් ඇසුරු කරන වෙලාවට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටි උපදින්න පුළුවන් දෙයක් කියලා ඒකට ස්වාමීන් වහන්සේලා එතන ඊට වික්ෂුණාත්ලා කියනවා රූපයක් පවතිනකොට විතරයි මිත්‍යා දෘෂ්ටි තියෙන්නේ රූපයක් නැති වෙනකොට මිත්‍යා දෘෂ්ටි තියෙන්නේ නැහැ කියලා. ඉතින් මේක පොඩි ඉඟියක් විතරයි. මේ විදිහටම අරූපය ගැන ගත්තාම වේදනාවක් තියෙනකොට මිත්‍යා දෘෂ්ටි තියෙනවා. වේදනාවක් නැතිකොට මිත්‍යා දෘෂ්ටියක් නැහැ. සංඥාවක් ඇතිකොට මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. සංඥාවක් නැතිකොට මිත්‍යා දෘෂ්ටි නැහැ. සංස්කාර නැත්නම් අපි යමක් හිතාමතා කරනකොට මිත්‍යා දෘෂ්ටි තියෙනවා. හිතාමතා නොකරන වෙලාවල මිත්‍යා දෘෂ්ටි නැහැ. ඒකයි මේකයි කියලා වෙන් කරනකොට මම සහ මම නෙවෙයි කියන වේතන වින්කිරීම තියෙන කියලා විඥානයේ තියෙනකොට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. එහෙම ඒක නැති වෙලාවක මිත්‍යා දෘෂ්ටිය නැහැ. දැන් මේ විදිහට මේකේ දර්ශනේ පෙළ දීලා දැන් ਸਰවචනාචි ක්‍රමයක් පෙළ දෙනවා අපේ ජීවිතයේ අස්පනා පිට බලන්න රූපය ඇති වෙලාවයි නැති වෙලාවයි දෙක මේ පරිශ්‍රණය සඳහා උරගා බලන්න ක්‍රමයක්. ඒක තමයි කායපසනාව කියලා කියන්නේ. අපි උදේ පටන් ගත්ත එකේම ටිකක් විතරට ගියොත් අපි මේ වගේ දරකට ආපුවාම අපි යම් ආකාරයකට අපේ පුරුදු දේවල් දරවල් පතරම් මිනිමුතු නෑ දැය අමතක කරලා අපි මේ වැඩේට හිත යොදනවා කියන්නේ ඒ දේවල් වලින් වෙන්වීමක් ඒ සඳහා අපිට මේ වගේ විවේකාගාරයක් අවශ්‍යයි අපි විවේකාගාරය කියන රූප ධර්ම ටික අල්ලගෙන ඒක හේතු කරගෙන ලෝකයක් රූප ධර්ම අමතක එතකොට මේ ලෝකයක් රූප ධර්ම වලට අදාළව තියෙන ආතති අසහන චිත්ත පීඩා කන්දක් අමතක කරන මේ ශූන්‍යagaraයේ කියන රූප කොට සම්බන්ධ කරගෙන ඇත්තා වූ ආතතිය අපිට තාම තියෙනවා. ඒ අසහනය තාම තියෙනවා. ඒ පිළිබඳව අපිට ඉතින් හිතන්න වෙනවා වැස්සොත් දැන් අපිට කොමික් කරන්න පුළුවන්. ලයිට් නැතුව යුත් කරගන්න පුළුවන්. වතුර නැතුව පුළුවන් කියලා මෙහි තියෙන ප්‍රශ්න දෙක තියෙනවා. නමුත් අපිට ඒ අත්දකින් අතරින්ම දැනගන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපිට හිතෙන් ග්‍රහණය කරගන්න පුළුවන් නමුත් මුළු ලෝකෙම තියෙන ප්‍රශ්න වෙනුවට අපිට දැන් තියෙන මේ අපි දැන් මේ ඇවිල්ලා මේ ගත කරන මේ ශූන්‍යාකාරයට අදාළ ප්‍රශ්න ටික විතරයි ඒ නිසා විශාල ප්‍රශ්න තෝගයක් ආතතිතෝගයක් සහනතෝගයක් මේ පුංචි ආතතිය මුල් කරගෙන මේ පුංචි අසහනෙ මුල් කරගෙන අපි ප්‍රතිස්ථාපනය කරා ඉතින් ඒක අපි අගේ කරේ නැත්නම් ඒක අපි සමාදන් වුණේ නැත්නම් ඒක අපි හිතලා කරපු දෙයක් කියලා අපි ඒකේ නම් හෝ ඒකේ ආදා ඒකේ සතුට විඳින්නේ නැත්නම් කවුරුත් ඒක අපිට කියන්නේ නැහැ. අන්න ඒක දැනගැනීමේ ශක්තිය අතහැරීම වගේම තියෙනවා. අතහැරියට පස්සේ අපි අතහැරියා. හැබැයි යමක් ඇල්ලුවා අල්ලපු ටික ටිකයි ඒකේ අසහනිය අඩුයි, ආතතිය අඩුයි. අතෑරපු ටිකේ ආතතිය වැඩි, අසහනිය වැඩි සීමාවක් නැහැ. කියලා දැන් අසීමිත ආතතිය අසහනතෝගයක් අතහැරියා. මේ ශුන්‍යකාරය මුල් කරගෙන. දැන් මේකේ ඉනකොට මෙයාට බුදුජානකසේ සඳහන් කරනවා දැන් ලෝකයක් අතහැරලා මේක අල්ලගත්තනේ. පුළුවන්ද මේ කය කියන රූප ටික විතරක් අල්ලලා මේ ශූන්‍යagara තතාවි. එතකොට අපි ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා අද වාගෙන හරි ඉඳ අරගෙන හරි දැන් මට පුළුවන් මගේ හිත ලෝකෙන් අයින් කරලා ශූන්‍යාකාරය කියලා මේ වපධරියමුත් අයින් කරලා කායට විතර සීමා කරන්න. කායට විතර සීමා කරපුවම මේ කාය කින රූප ධර්ම. නැත්තම් උද්දම් පාදතල අදෝ කේශමත්තක තචපරියන්තං කිවිස කෙස්වලින් යන පාට තලෙන් උඩ ආපිරිකේ කොට ඇත්තා වූ මේ රූප ටික විතරයි මම දැන් අවධානයට ලක් කරන්නේ ඒක සම්බන්ධ දුක. ඒක සම්බන්ධ අසහනයි. ඒකට වාදිතිය මට හොඳට දැනෙනවා දැන්. වෙනදට වැඩිය දැනෙනවා. මොකද ඒකටම හිත දාලා. ඒ දැනෙන නිසා මට ලෝකයක් අසහනත්ත කියන හිතන්න වෙලාවක් නැහැ. මේ ශූන්‍යාකාර පිළිවෙත ආතති අසහනයි හිතන්න වෙලාවක් නැහැ. කය විතරයි තියෙන්නේ කියලා කයෙන් ලැබෙන දැනීම කයෙන් ලැබෙන සංවේදන වලට විතරක් සීමා කරා නම් ඒක දක්ෂව කියන එක නා කියාවි මම සතිය පිහිටුවාට පස්සේ මට කය මේ ඉඳගෙන ඉන්න හැටි වුණ කය පොළවේ හැප්පිලා තියෙන හැටි මට තේරුණා. නැත්නම් ඒ චිත්තක්ෂණයේ මගේ හුස්ම නාස්පුඩු පුරවාගෙන ඉහළට පහළ යන හැටි මට තේරුණා. එතන මම ඉඳගෙන ඉන්න ඇඳුමට සාපේක්ෂව මේක පිම්බීම හැකිලිම තේරුණා. ඒ නිසා මම හොතරම දන්නවා මම හිත තිබුණේ ලෝකෙ නෙවෙයි. මගේ ජීවිතේ මොන මේ පරිස්සය තුල නෙවෙයි කය තුල කියලා ඒක පිළිබඳව දක්ෂ උත්තර දෙනෙක් කෙනෙක් කියාවි. මේ අදක්ෂ උත්තර දෙන්න කිව්වා එකනේ මල්ල හොට්ටුව ගෙදර ඉන්න කොටත් නැත්තරම් ඉඳගෙන ඉන්න බෑ අප්පා විනාඩි 15 යනකොට හිතෙන්න පටන් අර ගන්නවනේ පුදුමාකාර හිතියෝගයක් වෙනවා පුදුමාකාර වේදනාවක් වෙනවානේ පුදුමාකාර අසහන සිතුනේ කයේ තියෙන දුක් පීඩා ටික චෝදනා පත්‍රයක් ඇහිලා ඉස්සල එකනයි චෝදනා පත්‍රේ ගාරගන්නේ කයේ හිත පිහිටුවයි කියලා කියන සාක්ෂියක් විදියට. ඒක සම්මාදිට්ඨිය කියලා අපි දානවා. මිච්ඡා දිට්ඨිය කෙනා කියනවා කවදාකවත් මට මෙහෙම වෙලා නැහැ. ගෙදර ඉඳදී මම දන්නේ. දවස් පැය 24 වෙනවා. කොහේ කියලාද දන්නේ. දැන් මේකේක විනාඩියක් ඉන්නවා. මට මේ හැම දෙයකින්ම කරදර තියෙනවානේ. ශරීරයේ මේ මේ මේ විදිහට සංඥා වෙනවානේ කියලා අර දැනෙන දේ වර්තමානයේ දැනෙන දේ යා කරදරයකට අරියාදුවකට පිළියරයකට ගන්න. ඒ අර ඒ දෙයන්සෙ පෙන්වන තර්කනේ ළඟට ගෙනා කරදර කරනවා. ඒ නිසා කමඨා සූත්‍ර කරන වෙලාවල තියෙනවා. කමඨා සූත්‍ර කරන වෙලාවේදී ඒගොල්ලෝ ලියල් දක්වනවා මම භාවනා කරනකොට දැනෙච්ච දේ. සමහරු ඒකට කයේ පිහිටවීමට ලකුණක් විදියට සතියේ පිහිටපු ලකුණක් විදියට ඒකම එකක් කියනවා කයේ පතන කහනවා මෙතන කහනවා මැස්සෝ අහනවා කැස්ස ඇහෙනවා වැස්ස වහිනවා කියලා චෝදනා තත්ත්වයක් තියෙනවා. දැන් හමදාන් සුද්ධ කරන එකනා මේක පිළිබඳව පිළිටේතු ආකාර කිව්වොත් පුතුම හිතෙයි යම් හේකින් එයා මේක කරදරයක් චෝදනාවක් අරියාදුවක් කරලා ලියනවනම් මේ ගුරුවේ පඬිස්සාරි කෙනෙක් තන්නේ කර ගුරුවරයාගේ වැරද්ද කියලා. ඉතිකෙනාගේ වැරද්ද නෙවෙයි. එයාට එදී කියලා දීලා නැහැ ගුරුවරයා. ඒක නිසා ගෝලයා අත්දකින්නදී චෝදනා පත්‍රයකට දාලා ලියුවොත් ශිරසියක් කරද ගුරුවරයා බාර ගන්නවා. එයාට ඥානරම ස්වාමීන් කියනවා එයාට කියන එක කියලා දෙන්න ඕන සතිය පිහිටපත් තහුණක් තමයි ඔයාට මේ වෙන්න නැති විදිහට මේ පුංචි දේවල් තීරණ එක. දැනෙන එක. ඒ නිසා ඒක සතිය පිහිටවල සාක්ෂියක් විදිහට ගන්න. අරියාදුවට ගන්න එපා. කිම් කිව්වට සාමාන්‍ය කෙනෙක් හිතන්නේ පිළිගන්න කැමති නෑ මේ කයේ දැනෙන කරදර භාවනා ජීවනයේ ලක්ෂණයක් කියලා. මේ කයට දැනෙන හිරි හිරි අරියාදුව. හිරි හැරේ භාවනා දියුණුවේ ලක්ෂණයක් කියලා එක සැරේ කිව්වට අහන්නේ නැහැ. දෙකක් කිව්වට අහන්නේ නැහැ. සිය සැරයක් කියන්නේ කියලා කියනවා දානවා. ඒ කිව්වත් එක සීක්‍රතාවයතරය කියන්න පුළුවන්. ඌව කරන්නේ නැතිල මට කවදාත් මේක දැනෙන්නේ නැහැ. මේ භාවනා කරන්න ගියොත් මේ ඔක්කොම ඉන්නේ කියලා ඒ චෝදනා කරනවා. ඒ කිසි දෙකටක් කියන්නේ තරහ වෙන්න එපා. ඒත් හරියන් ඉඳී තියෙනවා කියන්නේ. නිකමට හිතන අපිට කවදාරි පුළුවන් උනායි කියලා මේ ඉඳගත්තර පස්සේ මේ දැනෙන දේ අවධානය නිසා මට ලැබිච්ච දෙයක්. සතිය නිසා ලැබිච්ච දෙයක්. අප්‍රමාදේ නිසා ලැබිච්ච දෙයක්. ඉතී සංවේදී භාවයෙන් නිසා ලැබිච්ච දෙයක්. ඒක අස්පනා පිට වෙන දෙයක්. හිතලුවක් නෙවෙයි. මායාවක් නෙවෙයි. කවුරුත් කියප එකක් නෙවෙයි. මම මේ වෙලාවේ තමයි අතරම ජීවත් වෙලා තියෙන්නේ කියලා මෙන්න මේක සතුටින් කියන්න ගත්තොත් අර ලෝකයක් රූපات අමතක වෙනවා. ශූන්‍යාකාරයක් රූප අමතක වෙනවා. කයක් රූප මතුවෙනවා. කයක් රූපෙට අදාළ දුක් ටික තියෙනවා. අනිත් පැත්තෙන් කියනකොට ලෝකයක් දුක් නැති වුණා ශූන්‍යකාරයක් දුක් නැති වුණා දැන් දුක් තියෙනවා. ඒක තියෙන්නේ කයක් අරමුණු කරගත්ත එක විතරයි කියලා. ඉතින් මෙතෙන්ට එනකම් භාවනා ලෝකයේ මේ කැපෙන කෙලස් ප්‍රමාණය 80ට වැඩි. දැන් ඉතලා තියෙන 120ක් විතර කෙලස්. ඒක හරිම සියුම්. හරිම විපස්සනාට බරයි. සමාධියට බරයි. ඒ නිසා කල්පනා කළ බුදු දඥාන් ඊට පස්සේ තමන් වහන්සේගේ ඒ තාරාසංකේ කල්පලක්ෂයක අත්දැකීම පිටිකොල කියනවා මම ඔබට කියන්න ඒ කය කියන්නේ හතර මහා භූතය. උතන් කියන්නේ හතරයි. මේ කවුරු කිව්වත් හතරයි තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. විද්‍යාවේදී මේ කියනවා ඝන ද්‍රව වායු සහ තාප. අපි ඉස්කෝලේ යන කාලේ අතරම අපිට ඝන ද්‍රව වායු විතරයි දෙන්නේ. ඊට පස්සේ තමයි thermal physics එන්න පටන් ගන්නේ. දැන් තියෙනවා පටවිය ආපොත් ඒකෝ වායය. මේ හතරේ තියෙනවා පුදුමාකාර ලක්ෂණයක් පුදුජනන්තේ නිරීක්ෂණය කරලා මේ හතර කිසිම තැනක නැති වෙන්නේ හැම වෙලාවෙම ඉනවා. හැබැයි එක්කෙනෙක් අල්ල වෙනවා. එක්කෙනෙක් අක්ක වෙනවා. අන්නේ අය වෙන එක නක්ක වෙන එක අනුත්තරම ڇප්ප කරගෙන තමයි නැති. ඒ ඒ කට්ටියගේ තියෙන අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් තියෙනවා. හතර දෙනා වේදිකාවේ ඉන්නවා. එක්කෙනෙක් මුල් වුණොත් අනෙක් තුන් දෙනා මෙහා වග බලා ගන්න චප්ප කරනවා. පසර දාන. ඒක නිසා දැන් හතර දෙනාගෙන් හතර දෙනා ගැන ඔබ හොයන්න යන්න ඕනේ. සතියට දැනගන්න ඕනේ අයිය වෙච්ච එක විතරයි. චපි පේන එක විතරයි. දක්ෂ එක විතරයි. ඒ නිසා මේ වෙලාවේ බලනකොට මට වැටෙන්නේ කම්පන චංචල ගතියද, උණුසුම් සිසිල් ගතියද, බරහැල්ලු ගතියද, වැගෙනෙන පිටු කරන ගතියද කියලා හොඳට බලහිටියොත් ඒක සාමාන්‍ය වෙලාවක්. ඒක අහුණා නම් අනිත් තුන ගැන හොයන්න යන්න එපා. ඒ කියන්නේ ඕනම මැනේජ්මන්ට් එක මැනේජර් ප්‍රයොරිටි සිලෙක්ට් කරලා ඒකටයි ඇටෙන්ෂන් එක දෙන්න ඕන ට්‍රිවියල් වැඩවලට සම්පූර්ණ වැඩවලට අත දාන්න යන්න නරකයි. ඒකට මුළු මැනේජ්මන්ට් එකම අප්සෙට් එකයි. එයා තේරුම් කරගන්නවා ප්‍රයොරිටි මොකක්ද කියලා. අනිකවට අසයින් කරන්න ඕනේ මෙයා මේ ගැන හැටි අල්ලින්න ඕනේ. දැන් අද ලෝකෙ කොච්චර අධ්‍යාපන තුනක් මැනේජ්මන්ට් ට්‍රේනින් නැහැ. එක්කෙකුට ඔක්කක් ගන්න ප්‍රයිවසි ඉක්ෂන්. ඒ නිසා මේ වගේ රටවල් ඒක තාම ශීඝ්‍රයෙන් පිරෙනවා. ඔක්කොම කම්පැනි වල පිටි දැන් මේ වගේ රටවල ඉන්දියාවෙන් හරි කොහෙන් හරි ගෙන්න මොකක්ද තමයි මැනේජ් කරන්නේ. මැනේජ්මන්ට් නෑ මොකද ඒක ප්‍රයිවසි සිලෙක්ෂන් දන්නේ. ඒ නිසා අපි භාවනා කරනකොට මේ හතර මහා ධාතුන්ගේ මොකාද නැතිලා ඉන්නේ. මොකාද උරුස්සලා ඉන්නේ. මොකාද පිණි බුම්බලා තියෙන කියන එක දැක්කම හැකියාව අපි අතර සමානව තියෙනවා කොච්චර ඉගෙන ගත්තත් නැතත්. කොච්චර වැඩි මහලුද බාලද කියලා ප්‍රශ්න නැහැ. පැවිදි උපයිද ප්‍රශ්නයක් නැහැ. ඥාන පිළිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක මම ඉඳගත්තාම මට වැඩියෙන් පේන්නේ කම්පන චංචල ගතියද. මට වැඩියෙන් මේ ඒජ් එකක්ෂණ වෙන උසුම් සිසි උණුසුම් සිසි ගතියද. මට ඒ වෙලාවේ පේන්නේ මේ බරහැලු ගතියද. එන්නතම වැగిරෙන පිළිකුණ ගතියද කියලා කියා ගන්න පුළුවන් නම් ඔන්න ඔච්චරයි මොළයේ ඇති මිනිහගේ වැඩි. ඔය ටික කියන්න බැරි නම් ඒ මොලේ නැති වැඩක්. ඒක තමයි අපි ගුරුවරයාට කියන්න ඕන මම ඉඳගත්ත පස්සේ මට තින්දීම හැකලින් වැටුණා. මුනුසුම සීසීලට වැටුණා. බරහැලු ගතිය වැටුණා. වැකිලෙන පිටු ගතිය පිළිවෙන ගතිය වැටුණා කියලා කියන්න පුළුවන් නම් අර 100ට අහුවට තවත් ගණක් එකතු වෙනවා. අපි තවත් ඉස්සරහට යනවා. දැන් අපිට තියෙන්නේ දුක් දෙන්නේ ආතතිය දෙන්නේ අසහන දෙන්නේ කැපී පේන හතර මහා ධාතුන්ගේ එකක් විතරයි. අනිත් තුනමත් නෑ. ඒ කියන්නේ මුළු කයෙම නේව නෑ. මතුවෙච්ච ධාතු විතරයි තියෙන්නේ. අපි ඉන්න ශූන්‍යකාරී ප්‍රශ්නත් අපිට නෑ. ලෝකේ ප්‍රශ්නක් නැහැ. මොකද අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ඒ විලාට කැපිපෙනිට ධාතු කොටස විතරයි. ආ ඒක දන්නවා. එතකොට මේ ධාතු කොට සම්බන්ධ ආතතියක් අපිට එනවා. මේ ධාතු කොට සම්බන්ධ මේ අසහනයක් එනවා. අපි හරියටම දන්න මෙන්න මෙතන අසහන හිටලා තියෙන්නේ. මෙන්න මේක පදනම් කරගෙන මෙච්චරක් අසහන ඒ නිසා ප්‍රතිස්ථාපනය වුණා කියලා අසුවිරු ඥාන තියෙන කරකට තේරෙනවා. එහෙම නැත්නම් මේ වගේ බණකදී තමයි අපිට ඒක තේරෙන්නේ. ඊට පස්සේ දැන් මේ විහිද්ද වෙන එකන ප්‍රකට වෙන එකන පිනේ කුඹන එකන අඟ උස්සන ධාතු කොටස අල්ලගෙන බලාගෙන ඉන්න පුළුවන්. ඕනෙම ධාතු කොටසක් බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක එක උච්ච අවස්ථාවකට ඇවිල්ලා ඒක විශ්ීම සංසිඳන. ඌ ඒ ලෝකේ තියෙන චක්‍ර වේවා. හැම එකම මතුවෙනවා ක්‍රියාකාරකම් වගේ පෙන්නවා නැතිලා යනවා. ඉතින් සාර මතුවේගෙන ඉන වෙලාවේ අපිට සතුටක් වෙනවා. ඒ ධාතුව දැන් අපි වෙන් කරලා හඳුනාගත්තා. ඒක දැන් හොඳට කැපෙන පේනවා. ඉස්සර වගේ ඉඳ ගන්නකොටම පේනවා. වැඩි වේලාවක් ඉන්න පුළුවන්. ඕන් එහෙම කරලා ඒ ධාතුව දිගේම එයාගේ විපරිණාමය, එයාගේ වෙනස් වෙන ගතිය, එයා රංගන රැඟුම, එයාගේ භූමිකා බලාවනේ කියන ඉබේම නැති වෙන පටන් ගන්නවා. දැන් මෙතෙන්දී යෝගාවචරයා මේ නැති වුණේ මට සතිය නැති වෙච්ච නිසා, මේ නැති වුණේ මට සමාධිය නැති වෙච්ච නිසා, නැත්නම් මේක මගේ දුර්ලභමක් කියලා හිතුවොත් මිච්ඡාදිත්‍ය වෙනවා. එයා දැනගන්න ඕනේ මේ ධාතුන්ගේ ක්‍රමයක් තියෙනවා යම් විදිහකට ඇති වෙන පක්ෂයක් තියෙනවා වගේ හඳ මෝරණ වගේ අන්න බහින පක්ෂයක් තියෙනවා. අනේ බහින පක්ෂයේදී කොච්චරක් මේ රූපය ගොරෝසු දේ සිවුම් වෙනවද ඒ ධර්මතම කෙලෙස් අඩු ඒ ධර්මතම කෙලෙස් අඩු වෙනවා ඒක බුද්ධජානනාංශයේ ඒකක නිපාතේ අනිමිත්ත වර්ගයේ සඳහන් කරලා තියෙනවා 14 ආකාරයකට සානිමිත්තා කෝ වික්කවේ උපජ්ජේ පාපකා කුසල ධම්ම නො අනිමිත්තා තස්මින් ජීව නිමිත්තේ පහිනේ තම් අකුසලම් පදහත්. මානේ උපදින තා කෙලෙස උපදින නිමිත්තක් ඇති. ඒ නිමිත්ත වෙන්නේ අපිට උණුසුම වැටෙන ගතිය, සිසිලස වැටෙන ගතිය, පිම්බීම හැකිලින් වැටෙන ගතිය නිමිත්ත කියලා කියන්නේ ඒක අපිට අරමුණු වෙන හැටි. කවදාකවත් කෙලෙසක් උපදින්නේ නිමිත්තක් නෙවෙයි. යම් වෙලාවක නිමිත්ත උඹට ගෙවෙනවා දකින්නවනම් ඒ කියන්නේ ඔබ කෙලස් ගෙවෙනවා. ඒසයි කෙලස් ගෙවීම දැක දැක දන දන වෙන්න වුණොත් ඒක භාවනාවේදී වුණා ප්‍රතිපදාවේදී වුණා. ඒ කියන්නේ අරමුණ හොඳට පෙනිලා මම අරමුණ දිහා බලන්නේ හිටියට දැන් අරමුණ නොපෙනී යනවා. අන්නේ නොපෙනී යන්නේ අන්න කෙලස් කියන. මෙන්න මේකෙන් යන්න අර මම ඉස්සලා කියපු පියවර හතර පහමත් එක්ක ඉන්න ඕනේ. මට අන්නවා මට අදාළ වෙච්ච අරමුණ මට දැනෙන හැටි වැටෙන හැටි ඒකත් දැන් ඒක විසින්ම අන්දබැස යන්න අපේ කරුණති යන්න අපේ ඉරබැස යන්න අපේ බැසගෙන යනවා කියලා කියන්නේ සතිය වැඩිමක්වත් සමාධිය වැඩිමක්වත් නෙවෙයි උත්තරම සතිය එළ වෙලා තියෙන්නේ උත්තරම සමාධිය එළ වෙලා තියෙන්නේ දැක්ක දැක දැන දැන මේක කිවෙන්න පටන් ගන්නවා ඒතකොට තමයි මේ වාක්‍ය තේරෙන්නේ රූපේ ඇති කල්ලි රූපේ ඇසුරු කොට රූපේ ප්‍රත්‍ය කොට මිත්‍යා දෘෂ්ටි උපදී ඒ රූපේ ගෙවෙන කල්හි ඒ රූපේ නැති වෙන කල්හි රූපපත්‍ය නැති වෙන කල්හි මිත්‍යා දෘෂ්ටි නැති. ඒතර ධර්මාදිට්ඨිය උපදී. බලානිරෝ අරමුණ ගෙවි ගෙවි යන හැටි බලන්න පුළුවන් නම් ඒ තරමටම මිත්‍යා දෘෂ්ටියයි. ඒ තරමටම සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඉතින් මේක දිහා බලාන ඉන්න එක එහෙම නැත්නම් අර තමන් වමනාවේ ඉස්සරහට ගත්ත අරමුණ ගෙවෙන හැටි බලාගෙනවා කියන එක මවක් Taman විසින් වදා ගන්නා දරුවේ Tamanගේ අත් දෙක උඩ මැරෙන හැටි බලනවා වගේ. මේක ලේසි නෑ. මෙච්චර ආසමෙන් වදාගත්ත වදාගත්ත වදාගත්ත දරුවා අත් දෙකේ මැරලා යනවා දකින්නකොට මවට ඊට වෙඩි කරදරයක් නැහැ. විසාරවත් මිට ඒකනේ සිද්ධ වුනේ. එහෙම නැත්නම් ඇලේබල කුමාරියවට ඒකනේ සිද්ධ වුනේ. කියන කොටත් අපේ බබෝ හීරි ගෑවෙනවනේ. මේ දරුවා නිසා තමයි මාතෘත්වය ලැබුණේ. මේ මාත්‍රෙන් තමයි සමාජ තත්ත්වය ලැබෙන්නේ. නමුත් ඒක තමන්ගේ අතදී අතේ උඩ බැරලා යනවා. මේ තමන් ආසාවෙන් උපදාගත්ත ආනාපානේ මේ පරිදි පරිදි නැති වෙනවා. තමයි තාම අමාරුයි කර්මස්ථානයේ කියලා හිතාගත්ත මේ පිම්බීම හැකීම දෙක දෙක ගන්න නදන්නේ. මේ ඉඳගෙන ඉන්නකොට දැන් ඉච්ච බරගතිය, කයේ තියෙන දරත ගතිය ඉඳින් ඉඳින් ඉඳින් තුනි වෙලා. ආන්නේ මේ ගෙවා දැමීම දැකගත්ත දැනගන්න රූප ප්‍රමාණික රූප ආරම්මණයක කායනුපස්සනාවක ගෙවා යෑමීම ගෙවා දැමීම දැක ගන්න අවුරුදු 7ක් භාවනා කරන්න ඕනේ. කතාවක් ඕනේ. අපිට කරන්න වෙන්නේ අපි ගෙවා දැමීම අභියෝගයක් කරගෙන තියෙනවා. ගෙවා දැමීම හුනියමක් කරගෙන තියෙනවා. ගෙවා දැමීම අරියාදුවක් කරගෙන තියෙනවා. අඳා වැටෙනවා තිසරගතුන්ගේ බලන්නකෝ මගේ දරුවා නැති වුණා අනේ මේ දරුවට ආයෙ පණ දෙන්නකෝ දකින දකින එකනට කී කියයි දිනවා දකින හැම කෙනා දන්න මේ දරුවා මැරිලා ඉන්නේ කියලා අමර හිතන්න බෑ ඒක මගේම දරුවානේ ඒක මිනිස්සු කියලා කියන මෙතන බෙදෙක් ඉන්නවා නම් අන්නේ වේදාලාවට යන්නේ බෙහෙත් කරා කියලා ඉතින් මේ සෙනෙක බණ කියන්නේ දරුවා හැරගෙන බුදුහාමගාවට ඇවිල්ලා කියනවා අනේ මගේ දරුවා මරන පණ ගන්න බුදුහාම කියනවා කියලා දරුවෝ ගන්න ගන්න පුළුවන් මට අබ මිටක් ගෙනත් දෙන්න පුළුවන් කියලා. ඉතින් අම්මට හිතෙන සතුට එයා හරි වෙදෙක් හම්බුණා. අබ ඉතින් මාවයි මරණයට දුන්නු පොඩේ නයි පොඩේ ඉන්නේ. මැරිච්ච නැති ගෙදරකින් ඈ. ඒක ඇහින්නේ නෑනේ අම්මට. ඉතින් ගියාම වෙනවා මේ වගේ දරුවා මරනවා මේ අබපතක් කියන්නේ මට අබපතක් දෙන්න. ඉතින් ඉන්න ඕන කෙනෙක් වෙනවා අයියෝ ඔකක් මොකද්ද? හැබැයි මේ මැරිලා නැති ගෙදරකින් අනේ එහෙම නැහැ අපි මේ ඊයේ තමයි මිනිහ ඉස්සුවේ අපි මරණයක් තිබ්බා. යණ යන තන අබක් තියෙනවා මරණයක් තියෙනවා. දැන් බුදුහාමුදුරනේ බණ කියන්නේ. අබේල උඩ හා කියනවා. මැරිති නැති කෙනෙක් කියනකොට මෙයා බෑ කියනවා. යණ යන තන මරණය මරණය මරණය මරණය මරණය මරණය හැමදාම අබත් එක මරණය හැනකොට අන්තිමට තේරෙනවා මුළු ලෝකෙම තියෙන මගේ දරුවා මැරිලා තියෙන මට ඒක තේරෙන්නේ නැති මොකද මම ඒ තරම් දරුවට ආදරේ නිසා. මෙච්චර ආසාවෙන් උපදවාගත්ත ආනාපානේ මැරිලා නැත්තම් නැති වුණාම අපි කරන චෝදනාව කිසాగතුන්ට වෙඩි වෙයි. බලන්නකෝ නිින්ද ගියාද කියලා දන්නේ නැහැ. මේ මෙච්චර ලස්සන බලා හිටපු ආනාපානේ නැති වුණානේ මේ බලන්නේ උඩ අද්දක් කරන්නේ. ඕම් බලන්නේ වේදනාවක් ආවනේ. ඕම් බලන්නේ හිතවිලක් ආවනේ. කියලා හුස්ම නැතිවීම පිළිබඳව අපි හදන චෝදනාපත්‍රය දිහා බලන විට පේනවා භාවනා කළ මේ මට්ටමට එන්න ගොඩක් කල් යන්නේ. නමුත් අපි ඒක ට්‍රැක් එකට දාගන්න හරි විදිහට රෝග ලක්ෂණ ඉදිරිපත් කරන්න හරි විදිහට කියව ගන්න නැහැ. ඒ නිසා අපි හැමදාම හයිය හුස්ම ගන්න. හුස්ම නැති වෙගෙන යනකොට හයිය හුස්ම ගන්නකොට කිසాగතුනේ බබාට පාන දෙන්න හරි. මම කිව්වේදාර අපේ නිසනවනේ මම මේ දිසදාසේ අවුරුදු මාස දෙකකට ඉතලා අවුරුදු මාසයකට සැරයක් ඕනම කෙනෙකුට එන්න දෙනවා දවසක් පාවනා කරා. පොඩි දවසේ. ඉතින් මම යන්නේ එක පැයකට ධර්ම සාකච්ඡාවක් නෙමෙයි. අනිත ඔක්කොම ඉතින් මං ගියාට පස්සේ කාකාරේ මොනවද කියන්න තියෙනවද කියන එක අම්මා කෙනෙක් කිව්වා අපිට ඉඳගෙන භාවනා කරන්න හැටි තේරෙන්නේ නැහැ, විදින හැටි තේරෙන්නේ නැහැ, ලක්මන් කරන හැටි තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මට කියලා දුන්නා. ඉතින් මම ඕගනයිස් කරලා කරලා දැන් මෙයාට දුන්නේ නැද්ද CD එක දාලා දුන්නේ නැද්ද? අර උපදේශ පස්තිකා දුන්නේ නැද්ද? එහෙනම් ඕන අර වීඩියෝ එක දාලා දෙන්නම ඒක කරලා දෙන්න පුළුවන් කියලා. ඒ නෑ නෑ සාන්ත ඔක්කොම දැන් මම ඊට පස්සේ අම්මා ගම මම ඉනකොට පහා වෙලා සාන්ත ඒක උපදෙස් දීවි කරා. ඊට පස්සේ මම කිව්වා ඉතින් කටිපාසලේ ළමයිකට පොඩි ළමයි හතර වගේ. කටිපාසලේ කවුද ඇවිල්ලා ඉන්නේ? හතර දෙනෙක්. මේ අම්මට කවුද කියන්නේ සක්මන උගන්නන්න හතර දෙනෙක් පොර ගන්නවා. මමකට සක්මන් ගන්න. ඊට පස්සේ මම කතා කරලා කිව්වා හතර දෙනෙක් කම්ට අප්සෙට් කරනවා. මෙච්චරයි කරන්න ඕන. හරි. මට ඇත්තට මේ ප්‍රශ්නේ කරන යන සඳහා මම බාර දීලා මම ගියා. ගානෙන් පස්සේ මෙච්චරම ආවම් වෙන්න ආවා. ඇයි? ඒ සඳහන් මට කිව්වේ සක්මන් ගන්න ගියේ ඉතින් මම පහදින් කිව්වා. අම්මලා 23 දෙනෙක් ආවනේ ස්වාමීන් වහන්සේ. මගේ සක්මන කරන්නේ ඉතින් මම කොහොඳයි. ඉතින් මම සක්මන කියලා දුන්නා. ඊට පස්සේ භාවනා කරලා කිව්වලු හුස්ම දෙන්න. ධක්මන කියලා දෙන්නේ කිව්වා. දැන් මෙයාගේ දක්ෂකමට ආරම්භල හුස්මස් කරලා පරියන්කයක් කරලා මෙයාට කමට අනුසුද්ධ කරන්න මේ කමට අනුදී. අර පොඩි මෙන්න හයේ වන්ති. ඉතින් මම කව මොකද කිව්වේ කියලා. එයා අම්මා කියනවලු මම භාවනා කර කර ඉනකොට හුස්ම ගෙවෙනවා කියලා. ඉතින් මම බොබද මං කළා හරි හුස්ම ගන්න. <laughs> මම කව කෑවනේ වැඩි දැන් බලපංකෝ එහෙම නෙවෙයි. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා මමත් කරන්නේ ඒකනේ. හුස්ම නැති වෙනවා අයියෝ හුස්ම ගන්න. මොකද හිම නෙවෙයි යක්ෂණී කරන්න තියෙන්නේ හුස්ම ගෙවෙන හැටි බලන්න පැවිච්ච ඔබ වහන්සේ අපිට කියලා නැහැ එහෙම එකක්. මොකද ඒකයි මේ කියන්නේ. දැන් ඉතින් අම්මා ගැන හිතලා වැඩ නැහැ. උඹ ගැන මම මේ කියන්නේ. මම හුස්ම ගෙවෙනවා නම් ගෙවෙන්නේ දුක කියලා හිතපන්. ගෙවෙන්නේ කෙලස් කියලා හිතපන්. ගෙවෙන්නේ මිච්ඡාදිත්‍ය කියලා හිතපන්. ඒක ගෙවෙන හැටි බලන්න. දැන් මට තේරුණා. මම කොබට තේිනකොට ධම්මල 23 දෙනෙක් අමාරු වෙట్లా ඉවරයි. මේක කියලා දෙන්න අමාරු. කියලා දෙන්න අමාරු කියන්නේ ඒ වැරද්ද කරලා ඒ වැරද්ද වැරද්ද වශයෙන් කියන දන්න කෙනාට කියපේක්ෂ අපේ ජීවිතේ තියෙන ආසාව නිසා අපි කායර තියෙන ආසාව නිසා හුස්ම දිනවා දකින්නට අපිට පේන්නේ මරණය. අපිට පේන්නේ අභාග්‍යය. අපිට පේන්නේ සතිය නැතිවීම. අපිට පේන්නේ සමාධිය නැතිවීම. නමුත් බුදුජානනාංශයේ දේශනා කරලා තිනවා අරමුණ පේන තාක් කෙලස් අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලස් කෙවීම මේකට අනුග්‍රහ කරන්න පුළුවන්. මේකට උද වරදාන පුදා පොතාන කියලා කියන්නේ ගෙවීම ගෙවෙන හැටි බලාගෙන ඉන්න පුළුවන් නම් දැක දැක දැන දැන කෙලස් කියවන්න පුළුවන්. වර්තමාන ජීවිතේ සම්මා මේකට කියන්නේ අපි ධිට්ඨ ධම වේදිනී වශයෙන් මේ කෙලස් කියනවා කියන්නේ අරමුණ ගෙවීම. ඒක මම දැකලා නැත්නම් එක්කෙනෙකුටවත් ඒක ඒ විදිහට දැනගෙන කෙලස් ගෙවීමට අනුග්‍රහ කරන්න. අරමුණ ගෙවීමට අනුග්‍රහ කරන්න. මොකද අපි හරි ආසයි අරමුණට. අපි ආසයි කෙලස් වලට. අපි ආසයි මිත්‍යා දෘෂ්ටියට. ඒෂායක ගෙවීම අපේ දක්ෂකමට නෙවෙයි සිද්ධ වෙන්නේ. භාවනාවේ හැටි. යම් වෙලාවක අපි අරමුණ ගෙවිලා ඇද්දෝ නැද්දෝ කියන මට්ටමට යනකම්. ඒක ගිහිගෙන යනතන බලන්න ගියාම ඒක මේලා ඉන්දියන ගතියති. ඒකම තමයි තිබුත්තේ. මේ බලාන ඉන්න දේ ඒක මාර්ගෙන් අපි ඔක්කොම දැන් දුක් ඉවර කරලා තියෙන ලෝකයක් දුක් ඉවර කරා අරණ්‍යයක් දුක් ඉවර කරා කායක් දුක් ඉවර කරා එක අරමුණකට ගත්තා ඒක ධාතුවකට ඒ ධාතුවක් ගෙවිලා යනකොට පුදුමාකාර විදියට හිත නිකන් පාළු ගතියකට, කම්මැලි ගතියකට, තනි වෙච්ච ගතියකට, අසරණ වෙච්ච ගතියකට එනවා. ඒ මොකද මේ කෙලෙස් නැත්තම් අපිට මේක පාස්සන්න බෑ. කෙලෙස් නැති කරන්නේ ප්‍රශ්නය නෙවෙයි. කෙලෙස් නැති කරන එක දී ඇති සාධකයක්. නමුත් ඒක හරියට මොනිට කරලා ඒකට ගෙවීම කියලා කියන්නේ කෙලෙස් කෙලීමක් කියන එක දැනගෙන ලෑස්ති වෙලා ගෙවෙද්දී ඒකට එහෙම අනුග්‍රහ කරනවා කියන එක මනුස්සත් ඉක්මන බෑ. මනුස්සෙට කරන්න බෑ. මනුස්සයා කරන්නේ ඒ වුණත් කිම හයිය මුස්ම ගන්න එක තමයි. ඒ වෙනත්නම් භාවනා වැරදුනා කියලා දුවන එක තමයි. ඒ වෙනත්නම් කොහොම හරි ආයෙත් නැති වෙච්ච උස්ම හදාගන්න ගන්න නිසා එතෙන්දී හතර ආකාරයකට යෝගාවචර හැතරෙන්න ඕනේ. ජීවෙන බව දැනගත්ත පස්සේ නිින්දට වට ගන්නත් එපා. හයිය මුස්ම ගන්න යන්නත් එපා. වැරදුනායි කියලා හිතන්නත් එපා. මේක මිත්‍යකල් කරපු මුළු භාවනා ජීවිතයේම කෙලවැමිනෙන් හදන වැඩක්. මේක දිගට මේ ගෙවේ යන හැටි බලන්න. මේක තමයි තුන්වෙනි ආර්ය සත්‍යය. නිරෝධ සත්‍යය. දෙයක් ගිවෙනකොට, ක්ෂය වෙනකොට, වැය වෙනකොට, විෂාත බෙදගෙන අඬනවා වෙනුවට, ආයෙක අලුත් කරනවා වෙනුවට දැක දැක දැන දැන ගෙවෙන හැටි බලන්න පුළුවන් නම් ඒක කිසాగෝතුමිගේ ආબોධිට බොහෝම සමානයි. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපිට කරන්න බෑ. මම මේ මන්දෝත්සාහය කරන්න කියනවා නෙවෙයි. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ ධර්මතම අපි මිත්‍යා දෘෂ්ටිද කරනවා. ඒ ධර්මතම අපි අරමුණට කරනවා. ඒ ධර්මතම අපි කෙලෙස් වලට කැමති ඒ ඡාපේ හිත අපිට උගන්වනවා. උතන මේ සතිය නැති වෙනවද දන්නේ තමාදී නැති වෙනවද දන්නේ නින්දට වැටෙනවද දන්නේ කියලා. ඒ අරමුණ ජීවෙන වෙලාවේදී ඒක නඩත්තු කරන්න ඒක බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක බුදුරජාණන්සේ ශුන්‍යතාපඥාන යුත් දේශනාවල නිබ්බාන පරිසංගත දේශනාවල පුදුම විදියට කියලා තියෙනවා නමුත් මම ලංකාවේ එකම දවසකවත් මේක සම්බන්ධයෙන් බරක් අහලා නැහැ. මම කියනකොට කවදාකවත් ওই පැත්තට කතා කරලා කියන බණක් මම කවදාකවත් අහලා නැහැ. තියෙනවා මේ දිවි ලෝකේ නැහැ, ඇටි බ්‍රහ්ම ලෝකේ නැහැ, ඇටි ආරක වඩ නැහැ, මේක වඩ නැහැ. හැම දෙයකම බර තියෙනවා. ඊයදින් කතෝලික ආගමයි අපේ එකයි Hindu මුස්ලිම් කිසිම නිසා. නමුත් යම් තැනක මේ ක්ෂය වීම, වැය වීම, ගෙවීම පිළිබඳව කතා කරන දෙයක් තිබුණොත් අපි හිතන්නේ ඒක මේ නිර්මාණශීලීත්වයට කරන පාරදීමක්, ප්‍රගතිශීලීත්වයට කරන පාරදී පාරදීමක්, අභිවෘද්ධියට කරන පාරදීමක්, පශ්චාත් ධර්මයක්, නිහිලිස්ටික් කියලා පැත්තකට දානවා. බුදුජානකේ පුළුවන් තරම් බලනවා මේ භාවනා කරන ලක්ෂ ගානකින් කීයෙන් කී දෙනෙකුටද මේ ගෙවන් කිරීම පිළිබඳව ආවෝද කරලා දෙන්න පුළුවන් වෙන්නේ ඒකයි මේ කියන්නේ රූපය ඇති කල්ලි රූපය ඇසුරු කොටගෙන රූපේ ප්‍රත්‍ය කොටගෙන මිත්‍යා දෘෂ්ටි උපදී. එතන යටින් අහනවා නොඇසුරු කොට මිත්‍යා දෘෂ්ටියක් උපදින්න පුළුවන්. රූපයක් ඇසුරු කරන්නේ නැති වෙලාවේ මිත්‍යා දෘෂ්ටියක් එන්නේ. රූපේ යම්තා ඉදරන්න ගෝචර වෙන යම්තා විතරම මිත්‍යා දෘෂ්ටි. නමුත් රූපයන්ගේ තියෙනවා ඉදරන්න ගොදුරු නොවිනක පැත්ත. ආ නිතින් ගියාට පස්සේ තාම රූපේ තියෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටි වෙන්නේ. දැන් මේ වෙලාවේ අහස් බැලුවට තරුපේ ඉන්නේ නැහැ. තරු නැති වෙලා නැහැ. දැන් තරු ඉරේ අභාව නිසා යටපත් වෙලා තියෙනවා. අපි කියන දවල්ට තරු නැහැ කියේ. මම තරු කියු. මේ වගේ රූපේ තියෙනවා අපිට ඉදරන්ට අහුවෙන්නේ නැති පැත්තක්. ඒක කවදාත් විද්‍යාවට අහුවෙන්නේ නැහැ. බුදුජානකගේ විද්‍යාවට දන්න තැන දැකලා ජීවෙන තැන බලාන හිටපුවම පේනවා මගේ අරමුණ ලෝකෙත් නෑ ශුන්‍යකාරෙත් නෑ කයෙත් නැහැ. අල්ලපු අරමුණෙත් නැහැ. මේ සතිය තියෙනවා. ආහනේ තියෙනවා අපි කියනවා රූප ලෝකේ ගෙවම් කරලා අරූප ලෝකෙට ගියයි කියලා නැත්නම් අරූප සංඥාව නැත්නම් අරූප ධ්‍යාන මට්ටමට ගියා. ධ්‍යාන වෙන්න පුළුවන්. අන්න ඒ ලෝකය වහණ්ඩයි ඒක මගාරවණ්ඩයි අද තියෙන විද්‍යාව තියෙන්නේ. අද තියෙන විද්‍යාව තියෙන්නේ දන්න පැත්ත විතරයි. ඉතින් ඒ නිසා අන්න ඒ පැත්තට අපි යොමු කරවන්න දැන් මම යොමු කරන එක එකක් මට පුළුවන් මගේ බබාව යොමු කරවන්න. මට පුළුවන් මගේ අම්මාව යොමු කරවන්න. මට පුළුවන් මම අතුරු ඇසුරු කරන එක නට යොමු කරවන්න. ඒක තමයි දෙන්න තියෙන එකම දෑවැද්ද අපට. නමුත් අපි දෙන්න හදන්නේ සල්ලි ටිකක් දෙන්න හදනවා. ඉඩම් ටිකක් දෙන්න හදනවා. වාහනයක් දෙන්න හදනවා. ඉතින් මේක තමයි අපි හිතාන තියෙන්නේ දෑවැද්දට. නමුත් මේ ගෙවන් දෙන දේ තුලයි මේ ජීවිතේම කරන්න පුළුවන් දේවල් තුලයි මේ සම්මාදිට්ඨිය මතුවෙන්නේ මිච්ඡාදිට්ඨිය අයින් වෙන්නේ කියලා. මේ පැත්ත කතා කරොත් විශේෂයෙන් මේ ඇමරිකාව වගේ රටක දිරවන්නේ නැති පාඩමක් එනවා. මොකද මේක හදලා තියෙන කාමයේ ඉදරම් පිළිගීම සඳහා තියෙන. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් වේද විඥානයක් ඉන්ද්‍රිය බද්ධ නැති. ඒක මම නිකන් නමක් දැම්ම අනින්ද්‍රිය බද්ධ විඥානය. ඒක මට කටුකුරු විසාද හොඳටම බැන්නා. මේ එක එක තීටි ස්ථාන දානවා නිකන් අනවශ්‍ය පටවා ගන්නවා. ඉන්ද්‍රිය බද්ධ නැති විඥානයක් තියෙනවා. මේක හරියට අපි ටිප් ඔෆ් ද අයිස්බර්ග් බලලා මේ අයිස්බර්ග් එකේ 10% උඩට එන්නේ යට තියෙන අයිස් වල ඉහළ කරන උඩුකුර කරකම කියලා පේන ටිප් එක දැකලා යට මේට වෙඩි ලොකු කෑල්ලක් තියෙනවා කියලා හිතා ගන්නවා වගේ වැඩක්. අපිට පේන හරිය වතුරේ මතුවෙච්ච 10%. යට තියෙන කොටස පේන්නේ නැතුණාට ඒක බලාගෙන ඉන්නා වගේ දෙයක් කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නිකන් හිත ගැන කරපු විග්‍රහයේදී පෙන්නලා දීලා තියෙනවා. මේ යට තියෙන එකේ උරුපුර තෙරපුමට තමයි මේ පේන ලෝකේ තියෙන්නේ. මේකට හේතු බාධක වෙන දේ සම්මරි වතුර යට තියෙන්නේ. අන්න ඒක බලන්න කොයි වෙලාවකදී අපි මේ වතුරේ මට්ටමේ ඉඳලා යන මට්ටමට බහින්නේ කියන එක තමයි පේන රූපය නොපෙනී යනකන් ඉඳලා වැරදුනා පෙරදුනා කියන්නේ නැතුව ඒකට අවධානයෙන් බලන්නේ හිටියොත් අපිට පේනවා අරමුණක් නැති සතියක් කියන එකක් තියෙනවා. අරමුණ ගෙවම් කරපු සතියක් තියෙනවා. ඒක රූපයක් වෙන්නත් පුළුවන්. වේදනාවක් වෙන්නත් පුළුවන්. සංඥාවක් වෙන්නත් පුළුවන්. සංස්කාරයක් වෙන්නත් පුළුවන්, විඥානයක් වෙන්නත් පුළුවන්. ඉතින් බුදුරජාණන් අපිට මොන්ටිසෝරි පාඩම ගන්නන්නේ රූපයක් අල්ලගෙන. රූපය අල්ලගෙන ඒක හරිය කෙනාට ඒ මාර්ගයේ අර සාපේක්ෂතාවාදී ඒක මෙහෙමනම් මේක මෙහෙමයි කියන විදිහට අරූපෙට දාලා පෙන්නනවා ඒකයි කායනපසනා කරගෙන ඉන්නකොට ඒ කායනපසනාවේ සූර භාවය ඇති වෙන්නේ නැති වෙන්නේ මීට යයි භාවනා වේදනාපසනාට යයි. වේදනාවෙත් අපේ මුළු ලෝකෙම ඉන්න ප්‍රෙෂර් පිළිපදියි. අපි මුළු ලෝකෙම සතුට වගේම සතුට හොයාගෙන ඕනම ජඩකමකට යනවා. නමුත් මේ සතුට මුළු වේදනා ශේෂ්ඨින් 30ක්වත් විස්තර කරන්නේ ගොඩක් තියෙනවා ඊට අමතරව දුක් කියලා જાතියක් තියෙනවා. සැප දුක් දෙක අතරමැද කියලා જાතියක් තියෙනවා. දුක දෝමනසය සුඛ සෝමනසය අතරමැද කියන්නේ. ඒකෙදී අපිට කොයි වෙලාවක හරි නිවනට හේතු වෙන සැපත් නැති දුකක් නැති දේ අපිට වැටහෙන්නේ පාළුවක් විදියට, කම්මැලිකමක් විදියට, නිදිමතක් විදියට, පාළුවක් විදියට. නිසා භාවනාව එතෙන් එනකොට අපි නැගිටලා අර පොඩි එකේ කිව්වා වගේ අයියෝ මොසොලා එතකොට මොකකින් හරි ආය ඇති කරගන්න. නිසා භාවනා ජීවිතය කවදාකවත් නැහැ මේ වගේ ස්වභාවක. භාවනා කරනකොට ඒ නොදැනෙන තැනට සපත් නැති දුකක් නැති තැනට එනවා. ඒක ඇබැග්ගයක්, ඒක වැරදිලක්, ඒක අරියාදුවක් විදිහට තමයි සලකන්නේ. අපිට පුළුවන් ද ඒකට යන්න ඕනේ, ඒකට යන්න පුළුවන්. මේ පරණ විච්ච අධ්‍යක්ෂී ප්‍රයෝජන ගන්න ඉදිරියට යන්න ඕනේ කියලා ඒ සපත් නැති දුකක් නැති තැනට මධ්‍යම ප්‍රතිපදාව කරගෙන යන්න නම් අපි මේ ලෝකයා නටන ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක දුවට තේරුම් ගන්නනේ මාත් මෙහෙම නටලා තියෙනවා. නමුත් දැන් යන්න ඕනේ ඒ සැප දුක් දෙක නැති තැනට අන්න එතින් තමයි අපිට අපේ අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටි තියෙන්නේ. සංඥාවේ තියෙන එක. අපි මේ ලෝකේ දන්නේ අපි නන්වනන්දාවට විතරයි. අපි ඒකට ලෝකේ කිව්වට ලෝකේ විශාල කොටසක් තියෙනවා. තාම නමක්කමක් නැති අන්තරීක්ෂයක් තියෙනවා. අපිට ඒක දැනීමක් ඇත්තෙම නැහැ. දැනුම සීමා වෙලා තියෙන්නේ අපි දාපු සංඥා ටික. ඒසයි සංඥා ටික මෙහෙමයි ඒ සංඥා නොකරපු කොටසක් තියෙනවා කියලා දන්නා තැන සිට නොදන්න යෑමට අපිට භාවනාදී තේරෙන්නේ අපි බලන බලන වස්තුවක සීමාව නැති කරනවා. ආශාසය කෙලවර වෙනවා එන කොහෙද ආරම්භ කරන්නේ. ප්‍රසවාසය කෙලවර ගන්න බැරි. සැප දුක් දෙක අතර කලසුදු වෙනසක් නැති වෙනවා. මම සහ මම නොවේ කියන සීමාව නැති වෙනවා. ඒකවල පේන්නේ අපි නිකන් වලාකුලක් වගේ සීමා මරියාදාවක් නැති තැනට යනවා ඒක අපිට මරණයක් වගේ පේනවා. අපේ සංඥාවල් අපි දන්නේ එකක්වත් වළංගු නැති තැනකට යනවා. ඒක පේන්නේ ඩිමෙන්ෂියාව. ඒක පේන්නේ අල්සයිමර් වගේ. ඒක පේන්නේ අපේ දැනුම නිකන් නැති වෙලා ගියා. ඉතින් අපි හරියට දෝල කියලා බෙහෙත් කරා. නොදන්න ශේෂ්ත්‍රයට. මොකද ඒකට කියනවා fear of freedom කියලා. fear of unknown කියලා. අපි නොදන්න දෙයට බලන. ඒ කියන්නේ අපි පෞරුෂත්වයේ දියුණු වෙලා නැහැ. ශ්‍රද්ධාව මදි. රූප පිළිබඳ හැඟීම නැහැ. ඒ නිසා අපි දන්න දේ දන්න ශේෂ්ත්‍රය තුළ රජ වෙන්න හදනවා. ඒක කියනවා අලිපන්තික සමාජිකත්වයට වැඩිය බලුපන්තික නායකත්වය අපි හොයනවා කියලා. දන්න ශේෂ්ත්‍රයකට ගිහිල්ලා යනවට වැඩිය දන්න ශේෂ්ත්‍රය අයියා වෙන්න තියෙනවා. අක්කා වෙන්න තියෙනවා. කීයක් දීලා හරි කරනවා. ඉතින් ඒකට ලක්ෂකුත් එකක් අවස්ථාවල් එනවා අපි හැම එකෙම අපි දන්න ශේෂ්ත්‍රයට ඇවිල්ලා අයියෙන්න හදනවා නොදන්න ශේෂ්ත්‍රයට බය. ආන්න මේක කඩන්න බුදුහාමුදුරන්ට අමතරව එක ව්‍යාපාරයක් තියෙන බාලදක්ෂ ව්‍යාපාරය විතරයි. ඒකදී නොදන්න ශේෂ්ත්‍රයට කියලා ගිනි කර්මලයක් ගහගෙන රැයින්ද ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මහානකම් කියන්නේ ඒක. මේ කියන සැප ඔක්කොම තියේදී අතහැරලා යක් යක් ගන්න පිටපත්. ලැබෙන රහක් ඇති. තියෙන හිතන්නේ මේ විහාර දොරවල් තියෙන මේ හිතන්නේ මේ හෝම්ලස් කියලා කියන්නේ. මේ දඩ නඩු සිංගප්පූරුවේම ගිහලා පින්දපාති ගිය දඩ ගන්න හිඟා කෑමක් ඒ. බුදුජානක කිවේක බුද්ධ භෝගී. අතිනාම දෙයි කියලා. ඒ නිසා සංඥාව අපි දන්න ශීක්‍රේ කඩාගෙන යන්න ඉච්ඡර ලේසි නෑ මොකද අපි තාම පණේ පයිදලා මේ සංඥාව අධිකකරතු කරලා තියෙනවා. අපි විශ්වවිද්‍යාලෙ ගිහලා එනකොට අපිට BA එකක් හම්බෙනවා. අපු දෙකක්. ඊට පස්සේ MA එකක් හම්බෙනවා. ඊට පස්සේ PhD එකක් හම්බෙනවා. ඉතින් PhD එකට අවුරුදු 3ක් මහජි. MA එකටත් අවුරුදු දෙකක් විතර. BA එකටත් අවුරුදු 3ක් විතර මහන්සි වෙනවා. අවුරුදු දෙක ගන්න මහන්සි නැහැ. මහන්සි නැහැ සංඥාවට. ඉතින් මම කරුවේ BS එකකට. ඉතින් BS කියන්නේ bullshit කියලා. MA කියලා කියන්නේ more shit. PhD කියලා කියන්නේ filed high and deep. permanent head damage කියලා කියනවා. ඒ කියන්නේ ඒ යම් දෙයක් පිළිබඳව 100 100ක් දන්නවා කියලා කියන්නේ සියල්ල පිළිබඳව මොකක්වත් දන්නේ නැහැ. මොකී හරි අපි ස්පෙෂලායිස් වෙලා ගියොත් මන්සේ ගෑණියෙන් අහන්න මේ මන්සේ මොකද මූට පිස්සු ස්වාමීන් වහන්සේ මේ මොකක්ද එකක් කරලා දාගෙන මූට සාමාන්‍ය බුද්ධිය ඇත්තෙම නැහැ කියන්නේ. කොමන් සෙන්ස් නැහැ. ඔය මොකක් හරි එක රජෙක් එක කෙලවරට කියමන කියලා කොහොමද කොමන් සෙන්ස් නැහැ. මේ දෙකක් නේ. මුත්‍රාඥානසේ විතරයි රිඩක්ෂන් මන් සිස්ටම් අප්‍රෝච් කියන දෙකම කියලා. එකක් පිළිබඳව ඕනනම් ආනාපානය පිළිබඳව කෙලවරටම යන්න රිඩක්ෂන් කියනවා සයන්ටිෆික් එකේ කෙලවරටම යන්න. ඊට ඇති මුළු සිස්ටම් එකේම කියනවා හුස්ම තමයි ඔක්කොලා ජීවත් වෙන්නේ. ප්‍රාණී කියලා කියන්නේ හුස්ම ගන්න සත්තු උඹත් ප්‍රාණියෙක්. ඒ ආරම්භට ඕනම සතෙක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බුදුජානනාථගේ ක්‍රමය මේ සංඥාවේ අඩු කරන අඩු කරන අඩු කරන යන්නේ විභජ්‍යවාදී කියලා කෙලවර තමයි ගේන්නේ. ඊට පස්සේ සමස්තය විසඳ ගැනීම බුදුජානනාථගේ කියන්නේ ලෝක විදු ඥානෙතියි. ඉතින් භාවනා කරලා අපි අඩු කරන අඩු කරන යනවා කියන්නේ zoom out එකක්. zoom in එකත් ඒකම තමයි. එතකොට වෙන්නේ සංඥාව නැති දෙයක විතරයි. අපිට ඒකට තියෙනවා මේ සංඥාවේ 16. සංඥා විසින් සීමා කරලා තියෙන්නේ අපි ඒ සීමාව ඇතුළත අපි අයියා වුණාට අක්කා වුණාට ඒ දන්නේ නැති ශේෂ්ත්‍රය තුළ අපි තාම ඉපදිලා නැත්තම්. මේ ශේෂ්ත්‍රය අපි කිසිම හතරම අයින් දන්නේ නැහැ. ඒ මොකද හේතුවට දන්න ශේෂ්ත්‍රයේ తත්‍ර తත්‍ර අභිනන්දනයි. දන්න දේ තුල එතන වැහි හද ගන්න ගතියක් තියෙනවා. දැන් අපි මෙහි කියන මේක තමයි හොඳම දේ. ඒ කියනවා ටිබෙට් රටේ ඉඳිච්ච මිනිස්සුන්ට බය කරන්න කියනවලු ඔබ මේ වැරද්දක් කියන කෙරුවොත් අපාය යනවා. අන්තිම සීතල තැනකට ගන්න. සීතනාකේ. විනාක් කෙරුවොත් එහොත් උණුසුම් සහිත පරිසරයකට යනවා. හරිම සනීපයි කියන. අරබිලට කියනවලු ඔබ හොද්දටම බවක් කිරුවොත් තද්ද වේලිච්ච තැනකට උණුසුම් තැනකට යවනවා. විනාක් කරුවොත් සීතල තැනකට යවනවා. ඉතින් අරයාගේ අපාය මෙයාගේ දිවිලෝ. එයා ඉපදිච්ච රටවල් වල අපාය සහ දිවිලෝක වර්ග කරන්නේ එයා ඉපදිච්ච ක්‍රමයට. අපි අපි විසින් අපේ හැදිච්ච සංස්කෘතිය හැටියට අපි එක දේවල් කියනවා. නමුත් මේ ඇවිදපු මිනිස්සයා දන්නවා අතන කියන අපාය මෙතන දිවිලෝ. අතන රස මෙතන රස වෙනවා. මේක දකින්න කැමති නෑ අපේට පටුත් නිසා. අපි දන්න තරම් අල්ලගෙන ඉන්න දේ. ඒ සම්පූර්ණංශ අපි ගසලා තරනවා සංඥාවදී. සංස්කාරවල අපි හිතනවා මම තමයි කෙරුවා කියලා. මට පුළුවන් ඕන දෙයක් කරන්න කියලා අපි හදන්න හදනවා. මම තාම කිමිට මරණ මොහොතේ එනකොට මොකක්වත් ඉතුරු වෙන්නේ නෑ. ඒ කරපු හැම එකකම පරාජය විතරයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ නොකර ඉන්න කරන අකීලවාදයක් නෙමෙයි කතා කරන්නේ. කෙරෙන දේ දිහා බලනද ඊටමතා කරන දේවල් වල විතරයි පවතින්නේ. ඊටමතා නොකරන කියන දේවල් වලට කදාක පාසි දෙන්නේ. අපිට කොච්චර වෙලා පුළුවන්ද නිකන් ඉඳ. ඊටමතා යමක් නොකර කොච්චර ඉන්න පුළුවන්ද ඒක තමයි සංස්කාර පැත්තෙන් බලනකොට පේන තියෙන කුසලතාව. මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන විඥානේ තියෙන්නේ මම සහ මම නොවේ කියන සීමාව අපි කොච්චර පටුත් එකට බැඳලා තියනවද මමත් එකයි අනිමුත් එකයි කියන දෙකම දැනගන්න බුදුජානකසේ සඳහන් කරනවා රාහුල චාන්දුරන්නේ අජ්ජත් පඩවි ධාතු වෛද්ධා පඩවි ධාතු පඩවි ධාතු රේවේසා රාහුල මේ තමන්ගේ කියන කයේ කියන පඩවි ධාතුවයි බාහිරේ තියෙන පටවි ධාතුවයි පටවි ධාතුවමයි. පටවි ධාතුව දන්නේ මම ඉන්නේ බාහිරේද ඇතුළේද කියලා. පටවි ධාතුව දන්නේ මම ඉන්නේ අනැති ශරීරයකද නැද්ද කියලා. පටවි ධාතුව දන්නේ මම ඉන්න ශරීරයේ ගෑනු ශරීරයක්ද පට පිරිමි ශරීරයක්ද කියලා. ධාතු වල එම වර්ග ભેදයක් නැහැ. අපි ඊට පස්සේ ඒක අපේ විඥානයේ විසින් මේ ටික මම මේ ටික මම නෙවෙයි කියලා තේරුම් ගත්තට පස්සේ පුදුමාකාර ආතතියක් එන කරා. මේ මගේ එකේ මගේ ශරීරයේ කියන එකේ කුරුලාවක් ආවොත් ඒ දහක් සුදු වුණොත් ඒ අපර ඇලෙවටුනොත් ඒ දතක් පැටුනොත් එහෙම පුදුමාකාර බයක් ඇති. ඒ මොකද ඒක මම කියාගත්ත නිසා. අනිත් විදිහට මේ විඥානයේ විසින් මේ ඇති කරන දේ කුයි විලාකාරී භාවනා කරගෙන ඉන්නකොට Tamange දැනීම නැතිලා නැතිලා නැතිලා නැතිලා කියලා මේ නින්දට යන්න හදනවා. නොදන්න ශිෂ්ටයකට යන්න හදනවා කියනන්නේ ඒ සීමාව හරහා යනවයි කියන එක. දන්න ශිෂ්ටයක නොදන්න ශිෂ්ටය අතර යන්න බෑ කියලා තමයි අපි හිතන්නේ සර්වකන්සෙප් වෙනලා තියෙනවා. යන්න පුළුවන්. ඒ නොදන්න ශිෂ්ටයට ගිහිල්ලා මම දැන් නොදන්න ශිෂ්ටය ඉන්නවා කියලා අවබෝධ කරගන්නත් පුළුවන් තැන මේ තර්ක මනසට අහුවෙන්නේ. අන්න එතෙන්දී මේ අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා සම්මා දිට්ඨියට මාරු වෙනවා. ඒකේ මාරු වෙන හැම තැනකදීම විප්ලවීය වෙනසක් හිතේ සිද්ධ වෙනවා. අපේ හිත කොහොමරක්වත් ඒකට කැමති නැහැ. අපේ හිත කැමති අර ගන්න සම්ප්‍රදායික ප්‍රෝක්තු ඇතුලේ අපි සම්මාදිට්ඨිය වන්න හදනවා. එන්න සම්මාදිට්ඨි ප්‍රතිපදාව වන්න හදනවා. නිවන හොයන්න හදනවා. කවදාකවත් ලැබෙන්නේ නැහැ. අපිට ඒක දැනගෙන ඒක ගෙවම් කරන්න ඕනේ. අපි යහපතට යන්න ඕනේ. ගියාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ඒ නොදන්නා ශේෂ්ත්‍රයට යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය දන්න දේ හරහා තමයි නොදන්න දෙයට යන්නේ. ඉතින් ඒ ක්‍රමයේදී අපි මිත්‍යා දෘෂ්ටිය තියෙන බව දැනගත්ත දවසේ තමයි අපි මේ ප්‍රබලනදව වැඩේට බහින්නේ. අපි හිතානේ නෝ අපි ධම්මයා දෘෂ්ටිකයි කියලා ඒක සනීප කරන්න බැරි ඉඳලා. ඒ කියන්නේ යහ ඊට්‍රෝජෙනික් ඉෆෙක්ට් කියලා තියෙන බෙහෙතෙන් හැදෙන ලෙඩක් තියෙනවා. අන්නේ වගේ බේහජ්‍ය සමුක්තිත රෝගයක් තමයි බෞද්ධ හිතන අපි ඉන්නේ සම්මාදිට්ඨිය අනික් මිනිස්සු මිත්‍යාදිට්ඨිය. ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න බෑ. එයා කවදාරි භාවනා කරලා කරලා මේ මයිලක දින තකතිරුක මෙච්චර කියලා තේරුම් ගත්තලාදී කොච්චර නිහතමානී වෙයි. කොච්චර අහිංසක වෙයිද? ඒචයක තේරුම් ගන්න තියෙන ක්‍රමය තමයි මේ අපිට ලැබිච්ච මනුස්ස කය අපිට ලැබිලා තියෙන මේ වේදනා ගොඩ කන්ද ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ ඉතින් ඒක ඇත්තටම මේ සංඥා වේදනා සංස්කාර කියන පැත්ත ගැඹුරු නම් හැබැයි. නමුත් ඒකට යන්න තියෙන පරිපල තමයි මේ කය පිළිබඳව තියෙන රූපේ පිළිබඳව තියෙන දැරීම. අනේ රූපේ පිළිබඳව තියෙන දැරීමේ බුදුරජාණන් ලකුණු තුනකින් පිළිනා මේ රූපය අනිච්ඡං කියන දේ නෙවෙයි ලියුට් අයිසෙක් නිව්ටන් උගන්වන්නේ ගියේ. අයිසෙක් නිව්ටන් උගන්වන්නේ රූපයේ නිත්‍යයි. ඒ පදනමේ ඉඳගෙන තමයි මුළු විද්‍යාවම හැදුවේ. එයා කිව්වේ ඝන දෙයක් වඩපත් වෙච්ච ගුරුත්වාකර්ෂණයට අහු වෙන දේවල් මත තමයි අයිසෙක් නිව්ටන් කතාව ගියේ. නමුත් ඒක ද්‍රව්‍යයක් වඩපත් වෙන්නේ අද්‍රව්‍යයෙන් බවයි ක්වොන්ටම් ෆිසික්ස් වලින් කියන්නේ. ඉතින් ක්වොන්ටම් ෆිසික්ස් වලට ගිය ගමන් අර රූපයක් වඩපත් වෙච්ච දෙක අභියෝගයට ලක් වෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ මේ අවුරුදු 13 දී පැවිදි වෙච්ච බෞද්ධ කෙනෙක් උන්වහන්සේ ලියන පොතේ අද්‍රව්‍ය ද්‍රව්‍යමය වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යමය වීම කියන. කියන එක තමයි සාමාන්‍ය E mc2 කියලා හනිකන්නක් හදලා තියෙන්නේ. ඕනම ද්‍රව්‍යයක් තුළ තියෙන ශක්ති පින්ඩයක්. ඒ ශක්ති වලපත් විචාම න්‍යෂ්ටික ශක්තිය වලපත් වෙන ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ අහඹයක් තියෙනවා. අන්නේ දෙක තේරුම් ගන්න එක තමයි අනිත්‍ය කියලා කියන්නේ. රූපේ කියන එක නිත්‍ය නෑ. ඒක ශක්තියක් වලපත් වෙන්න පුළුවන්. රූපයක් වලපත් වෙච්චාම ගුරුත්වාකර්ෂණයක් ස්ථානයක් වෙනවා. ශක්තියක් බවටපත් පිටට නම් දුක. ඒක ගුරුත්වාකර්ෂණයක් නෑ. අන්නේ දෙකේ වෙනස දැක ගන්න බැරි නිසා තමයි ආනපනිය නැති වෙනකොට අපි ඉසాత බඳගෙන අඳන්නේ. ඒකට හයියෙන් හුස්ම ගන්න යනවා. ඒකයි අපි සතිය නැතුණා කියන්නේ මේ ආනාපාන වශයෙන් පින අරමුණ නොපෙනී යනකට. මේ ද්‍රව්‍ය නිකන් හුදු ශක්තියක් වඩපත් වෙන නිසා මේ අනිත්‍ය වැටහිච්ච නැති කෙනෙක් නැහැ. නමුත් හැම කෙනාම මේක බැග් එකට අරගෙන මේක අරියාදුවට ඒක මට වෙච්ච පාඩුවක් කියලා හිතාගෙන මේක ඉස්තාවර කරගන්න හදන දැඟලිල්ලක් තමයි අපි මේ ජීවිත ධර්ම කියලා කියන්නේ. අනිත්‍ය අනිත්‍ය වශයෙන් බාර ගන්නවා නම් අනිත්‍ය පවතින තාක් අරමුණක් ඇතුළ තමයි කියන්නේ. නිසා අරමුණේ අනිත්‍ය භවනා දියුණුවක්. මේක බලා සිටීම බුදුහාමුදුර බව පිළිගන්න දුකක් කියලා. දෙයක් අද්දරයක් වඩපත් වෙන හැටි බලා සිටීම කිසాగොතිමේ තමන්ගේම දරුවා මැරෙන හැටි බලා හිටියා වගේ දුකක්. මම හොඳට බලපු කෙනෙකුට පේනවා ඒකට මමත් වේ මගේත් වේ මට පාලනය කරගන්න බැරි ලෝකේ ස්වභාවයක්. ඇයි මේකට හික් කරදර ගන්නේ? ඒ හික් කරදර ගන්නවා නම් මිත්‍යා දෘෂ්ටියට යනවා. හික් කරදර ගන්න නැතුව ඇති වෙනදී නැති වෙන හැටි මොකද රැලි ඇති වෙලා නැති වෙන හැටි වගේ බලන්නේ ඉන්න ගියොත් අර වෙන ඕනේ නම් පෘථග්ජනයා ඒ ගැන පශ්චාත්තාප වෙනවා. නමුත් වැල්ලක ස්වභාවය මේක තමයි කියලා දන්න කෙනාට මේ මට කරපු ඉගියක්වත් මට කරපු අවියාදක්වත් නෙමෙයි හැටි කියලා මේකේ අනාත්මත්වය දැන් තමයි පාලනය කරන්න බෑ නිරීක්ෂණය කරන්න පුළුවන් දැනගත්තට පස්සේ අපිට පේනවා මේ දුකේ තියෙන පෙළන ගතිය දුකේ තියෙන නපුර තියෙන්නේ දුක මගේ කියලා ගන්න කෙනාට ඕනම කෙනෙකුට පුළුවන් මේ දුක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියන්නේ. ඉතින් මේ දුක මගේ කියන එකට අපි මිත්‍යා දෘෂ්ටි කියනවා. මේ දුක ධර්මතාවයක්. හේතු ධර්ම නැත්තම් මේක මෙහෙම දෙනවා. හේතු නැතුව නැති වෙනවා කියලා. දැක්කාන මේ දැක්කට සම්මා දිට්ඨිය කියනවා. ඉතින් මේ දෙකතම පෘථග්ජනයට අවස්ථා දෙකම තියෙනවා. ඒ නිසා පෘථග්ජනය හරි ජොලි ජීවිතයක් ගත කරනවා. ඕන දෙකකින් ඕන මිත්‍යා දෘෂ්ටි ඇති කර ගන්න පුළුවන්. හැබැයි පොඩි අවස්ථාවක් තියෙන ඕන සම්මාදිටියත් ඇති කරගන්න. රාහත්‍රණ පස්සේ හරි ගල් ජීවිතේ. සම්මාදිටිය හිතන්නේ ආය බුද්ධජනෙක් වෙන්න බෑ. එනකොටම තේරෙනවා ආයත් මාර්ගය. නිසා රාජනිෂ් කියනවා මට හම්බුදු බුදුහාමුදුරුවෝයි බුද්ධජනෙක් කතා කරන මම කවදාවත් නැහැ. බුදුහාමුදුරුවෝත් ඒ කතාවේ කතා කිව්වොත් සුපරේ හැටි විතර කියන්නේ වෙන මොකක්ද කියන්නේ? බුද්ධජනෙ මේ කිව්වෙක නැහැ කියනවා. එතන කතා කරනවා හරි ජොලිලු පුතජනේ කියලා. මට වුණත් මම යන්නේ නැතුව බුදුහාමතුන් කතා කරන්නේ. කතා කරුවොත් ඕනේ කතා කරන්නේ. නිකන් දේශපාලනකින් කතා අහගෙන ඉන්නකොට මේ දැන් මේ දැන් කියන අපේ පැලෙන විනාඩි 5 යන ඉස්සර බොරු වෙන දේ කියනවා. ඒක ස්ටෑන්ඩ් කරලා තාම. ඒක හරි විචිත්‍රයි මේ පුතජන ජීවිතේ. ඒක කරන ගමන් අප්සෙට් එකේ ඉන්න කට්ටිය තමයි මම දකින්නේ ගොඩක් කරාට ඒකේ රස වින්දනයක් නැහැ. ඇති නැති දෙක අතර කිසිම වෙනසක් නැහැ කියන එක තමයි අනිච්චන් කියලා කියන්නේ. ඒ නිසා අපි ඒක දවස පුරාම කරන්න යන්න එපා, සතිය පුරාම කරන්න යන්න එපා, ජීවිතේ පුරාම. ඒ විනාඩි පහකට කරලා බලන්න. මොනක්වත්ම නොකර මේ හිතේ ඇති වෙන ශබ්ද, වේදනා, හිතවිලි කිසිම පෙරම ලකුණක් නැතුව මතුවේ නැති කිසිම ලකුණක් නැතුව මිය නැති බලන්න හිතියොත් ඒක ඉච්ඡරම ඉච්ඡරම ආධ්‍යාත්මික වැඩක් නෙවෙයි. අංගමානුකූල වැඩක් නෙවෙයි. 360. භෞතික විද්‍යාවදී හරි එක මේ බාධාවක් කරගත්තොත් ඒක මට ගන්න හින්ට් එකක් කරගත්තොත් මගේ පරාදයක් කරගත්තොත් බලන්න ඉන්න බෑ. ඒක බලන්න හිටියත් නැත්නම් තොච්චර තමයි වෙන්නේ. මුතඥයට පේන්නේ තොච්චරයි රහතන් වහන්සේට පේන්නේ තොච්චරයි. ඇති වෙන තාක් ඒවා නැති වෙනවා. ඉතින් ඒක තමයි අභියෝගයක් කරගත්තොත් අපි දාඩිය දානවා, ලෙව් කරනවා, සයිකියාට්‍රික් ප්‍රොබ්ලම්ස් එනවා, සයිකෝපැතික් වෙනවා. নাනා ප්‍රකාර ලෙඩේ. ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒ ඇති වෙන කාක් නැති වෙනවා කියන කතාවේ අනිත් පුළුල් භාවයට අපි කියනවා මේ සම්මාදිට්ඨිය කියන නැත්නම් පොතුල දැක්ම කියලා. නමුත් අපි මේ ඇතිවිචිදී එහෙමම තියෙන්න ඕන කියලා ඉසාරුතුන් වගේ හිතාන ඉන්නවනම් ඉතින් නැතිවම දුකක් වඩපත් වෙනවා. ඒක නිසා උදේ කරපු ටිකම නැත්නම් තමන්ගේ අත්දැකීමත් එකතු කරලා කාට හරි හිතා ගන්න පුළුවන් නම් අපි භාවනාවට ගියාට පස්සේ වෙන ඕනම දෙයක් බාර ගන්න ලෑස්ති නම් සම්මාදිට්ඨිය. එහෙනම් මේකයි වෙන්න ඕනේ. මෙහෙමයි වෙන්න ඕනේ කියලා අපි ක්‍රියාපටිපාටියක් බලාපොරොත්තු වෙනා නම් ඒකාන්තයෙන් බලාපොරොත්තු ශුන්‍යයි. නිසා කියන්න පුළුවන් බලාපොරොත්තුවක් කියලා කියන්නේ සූවීමක්. නමුත් කාටත් බලාපොරොත්තු වෙන්න පුළුවන් බලාපොරොත්තු සූවීමක් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. බලාපොරොත්තු සුන්වීම අපේක්ෂා කරගෙන අනේකන තමයි අනිත්‍ය සංඥාවෙන් යන කෙනා. ඉතින් ඒක කරන්න ඉස්සලා ඉස්සලා ගිහිල්ලා කරන වෙලේ වැරද්ද තේරුම් අරගෙන හිත විප්ලවීය වෙලා ඉදිරියට යන ගමනක් යන්න තියෙනවා. ඉතින් නිසා ඒ ගමනේ මේ වෙනකොට අපේ වැඩවල සීට 50ක් 60ක් 70ක් ඉවරයි. බොහෝ පොඩි කොටසක් තියෙන්නේ ඒක ක්‍රියාශක්තියක් නෙමෙයි තියෙන්නේ ඒක ඥාන සම්ප්‍රයුක්ත ලොකු වීර්යයක් දන්න ඕනේ. නැතිදී තියෙන වීර්ය දිගට පවත් ගන්න ඕනේ. මේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ. ඒකට අපි බණ අහමින් අර චිත්තාමය ඥානත් එකතු කරමින් අර ලැබෙන අත්දැකීමට ඒ සුතුමය ඥාන, චිත්තාමය ඥාන උදව් ආධාර කරලා එහෙම නැත්නම් අනුග්‍රහ කරලා අපේක්ෂිත අපේක්ෂා කරපො නැති අනපේක්ෂිත දෙයකට ලෑස්ති වෙච්ච මනස තියෙනවා නම් අපි කියන යෝගාන්තය. අපි කියන භ්‍රමචාරී කියලා අපේක්ෂා කරන දෙයක් හම්බ වෙනවා නම් ඒක පිරුණු වෙලා තියෙනවා කියලා හිතනවා. අනපේක්ෂිත දේ පුදුම විප්ලවීය ගතියක් තියෙනවා. සම්ප්‍රදායට ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් එවැනි දෙයක් මේ සම්ප්‍රදාන කොට මිනිසුන්ට කියන්න ගියාම සර්වචන්ති හරි අපහසුවටපත් වෙනවා. නිසා සර්වචන්ති බණ නොකියන්න හිතුවා කියලා වැඩක් නැහැ කවුරුත් ඒකට ලෑස්ති නැති නිසා කියලා. පස්සේදී අපේ කතාව හැදෙන්නේ මහා ප්‍රශ්න ඇවිල්ලා වැඳලා කියලා කියන්නේ ස්වාමීන් සමහරු ඇසුර දුවිලි අඩු සමහරු මේක දකි නිසා නොකිය ඉඳපයි කියලා ඒ සූත්‍ර කොටස් ඒ නිබ්බාන පරිසංයුක්ත සූත්‍රය එන්න මේ ශූන්‍යතා පරිසංයුක්ත සූත්‍රය වැඩි ජනප්‍රිය නෑ විශේෂයෙන් මේ කෑමට පස්සේ අහන්න අමාරුයි. අපි මයිල් පලහ මහලපැණිට අපි 100 විතර ගිහිල්ලා. ඊට පස්සේ ආය ඇවිල්ලා ඊට පස්සේ ගාවුද්දේ යුනිවර්සිටි එකක්. ඇවිල්ලා දැන් මේ වගේ ඉතින් පැකේජ් තුනක ඉන්නවා. අපි මේකෙත් ඉතින් දවල් 1 2 ලෙක්චර් එක යනවා. ඉතින් මේ ඉන්න ගමන් පෑහෙන වැටෙනට උගා. ආයෙ ගැසිලා නැගිටිනවා. ඉතින් ඒක කියනවා නැගිටල වෙලා කියනවා මේ මොකද ලෙක්චර් එක පුරාවට මේ මායිල් වලින් බයිසිකල් පයින් එකේ හීනෙ වෙනවා. මචං මටත් එහෙමනේ වුණේ කියලා ආයේ ඒකට ඌ කියනවා අපේ ලායිට බලා කතා කරලා කියනවා. ඒක මේ පොඩි කාමරය තුළ බයිසිකල් හැප්පිච්ච නැති එක බුදුහාම කියනවා. මොකද පණාම කරන්නේ බයිසිකල් පණ. ඉතින් ඒකට අර ඔක්කොම ඉන්දිය ධර්ම ටික පෙළ ගැහෙන්න ඕනේ සද්ධා විදේ සති සමාධි ප්‍රඥා. ඒකවත් තමයි ස්පාක් එක ඇති වෙන්නේ. ඉතින් අපි ඉන්නේ මේ ගමනේ යන්න ඉතින් මේකට කියන්නේ අවදි භාවය. පූර්ණ අවදි භාවයක ඉන්නෝනේ કોઈ වෙලාවක හෝ රූප ධර්ම ගෙවීම වුණා නම් භාවනාවේ දියුණුවක් සතිය වර්ධනය ඒ අනුව අනිකුත් අරූප ධර්ම ඒ ගිවන් වීම දකින්න බලන දෘෂ්ටි කෝණය මේ වගේ රටක ආර්ථිකය දැක්කේ. මෙරටේ තියෙන එකතු කරන ක්‍රම. වඩන ක්‍රම. ඔය ප්‍රශ්නයක් ඇත්තේ නෑ. තමයි අවශ්‍ය නම් තමයි බලපෑමක් තමයි තමන්ගේ ඒ සූදානම් මනසින් යෑමට අපි කියන සම්මා දිට්ඨිය කියලා. එහෙම නැත්නම් මේ අපි ඉන්නේ මේ වැල්ලට අහුවෙලා මිච්ඡා දිට්ඨියක ඉන්නේ. ඉතින් ඒකට ඒ දෝෂ දොස් කියන්නේ පා සමාජයේ. තමන්ට අවශ්‍ය නම් ඒ සකස් කිරීම කරගෙන against the grain කියලා කියන්නේ. ගඟට ඉහළට පීනන ගමන යන්න පුළුවන්. මම අවුරුදු 40ක් අතර මම දැකලා තියෙන කිසිම කෙනෙකුට වළක්වන්න බෑ මගේ ගමන. යන්න ඕනේ නම් වළක්වන්න කවුරක්වත් නැහැ. නැත්තම් ඉතින් අපිට ආර්ය නිසා බෑ මේ අනිසා බෑ කියලා කියනකොට ඒ වනිකන් මේ එක්ස්කියුසස් විතරයි ඒ නිසා ඒ ඒ පුස් කියන්නේ බෝල් කොම්බේ තියෙන දල් පැත්තට දාගෙන Taman යන ගමනේ there is a will there's a way අත්තිගේ උපඤ්ඤාතෝ මාර්ගෝලික අදහස් කියන්නේ දැනගන්න ඕනේ මෙන්න මෙතෙන් යන්නේ කියලා. ඒක නම් ක්‍රමසාරණතිය. ඊයකින් අපි දෙන්නේ කී අඩපාඩුවක් නැහැ. ඒ නිසා Taman වෙනම Taman විශ්වාසය ඇති කරගෙන වැරදුනත් කමක් නැහැ කියලා ඒ ඉදිරියට යනකොට විතරමයි එනකම් මිත්‍යා දෘෂ්ටි උනත් කමන්නේ ඒක දැනගන්න ඕනේ කියන ගමනින් යනකොට විතරයි සමාධියක් ඇති වෙන්න පුළුවන්. ඒ මතක කිරීමත් එක්කම ධර්ම දේශනාව සඳහා ගන්න කාලය සමාප්ත කරන මම බලාපොරොත්තු වෙනවා. සියලු දිනාට මේ ගමන තවත් උනන්දුකින් යෑමට මේකත් හේතු වාසනා වේවා කියලා